ඒක පැවිදි කවුරුත් විසින් වගේ හොඳට පරිශීලනය කරපු නැත්නම් පරිශීලනය කළ යුතු ධර්මයක්. ඉතින් නමුත් ඒක අපි ගැඹුරෙන් සලකා බලනකොට මේ වගේ වැඩමුළුවක භාවනා කරනකොට ඒකේ අර්ථ කුළු ගැන්වෙන ගතියක් තියෙනවා. නැත්නම් අපි කුළු ගන්නව ගන්න ඕනේ. එතකොට අපි අර කරන වැඩේ තව උනන්දුවකින් උත්ප්‍රේරණයකින් යුක්තව කරන්න පුළුවන්. ඉතින් මේක සර්වජන් වහන්සේ විසින් සවැත්නුර ජේතවනාරාමේදී තමන් වහන්සේගේම උවමනාවට කත්තු කම්මිතාවකින් දේශනා කරලාද සූත්‍රයක්. ඉතින් මේ දේශනා කරන්නේ සරුවචනාංශේ දසීමේ ධම්මා පබ්බජිතේන අබින්නම් පච්ච වේකි තබ්බා. මහණි මගේ සරුඤ්ඤතා ඥාණයට වැටහෙනවා මේ మతు කියන්න යෙදෙන මේ දස ධර්මය පැවිද්දෙකු විසින් අතනක් නොතබා අභින්නව තිකින් දිකට මෙනෙහි කළ යුතුයි කියන. ඉතින් එතකොට ඒ පබ්බජිත කියලා කියන්නේ අපි ගරා වාසයෙන් අයින් වෙලා පැවිදි උපසම්පදා ලැබවෝ කෙනෙකුට පබ්බජිත කියන නම කියනවා. ඉතින් ඒ කෙනා හරියට හුස්ම ගන්නවා වගේ. අපි දන්නවා මේ හුස්ම ගන්න කටයුත්ත කාටවත් අපි වෙනුවෙන් කරන්න බෑ. ඒක තමයි අපේ පැවැත්මට අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දේ. නමුත් අපි ඒකෙච්චර සලකන්නේ අපි ඊට වැඩිය වතුරට සලකනවා. ඊට වෙදී ඝන ආහාර වලට සලකනවා. නමුත් මේ ඝන ද්‍රව වායු කියන තුනෙන් ඊටාත්ම අත්‍යවශ්‍යදී වාතය ඝන ආහාර නැතුව කෙනෙකුට මාස 6ක් ඉන්න පුළුවන් වෙයි කියලා කියලා තියෙනවා. නොකානොබි උපවාස කෙරුවොත් මාස 6ක් යනවා මේ තියෙන ඇඟේ ආහාර දිර වෙලා ඉවර වෙන්නේ. නමුත් වතුර නැතුව දවස් 6යි ඉන්න පුළුවන්. දවස් 6කට පස්සේ විජලනේ මැරලා යනවා. හුස්ම නැතුව විනාඩි 6යි ඉන්න පුළුවන්. ඒ තරම්ම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අපි ඒක සලකන්නේ අපි අවුරුදු 100ක විතර ජීවිතයක් ගත කරන කෙනෙක් වුණොත් හුස්ම කෝටි 13ක්ද ගොඩව හම්බෙනවයි කියනවා එයාට. ඒ හුස්ම කෝටි 13ක් තමයි මැරලා. ඒ හුස්ම කෝටි 13 හිමීර ගත්තොත් අවුරුදු 100 පන්නලා ඉන්න පුළුවන්. ඒ හුස්ම කෝටි 13 ඉක්මනට ඉක්මනට ගෙවලා දැම්මත් අවුරුදු 80 විතර මැරලා යනවා. ඒ නිසා මේ ගත වෙන හුස්ම අපි කොහොමද ගත කරන්නේ කියලා අපි වග උනේ නැත්තම් නැත්තම් ඒකට අබින්න පච්චවෙක්කණයක් තිබුණ නැත්තම් සල්ලක්ෂණයක් කෙරුවේ නැත්තම් හුස්ම කෝටි කීයක් දැන් ගිහිලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. තව ඉස්සරහට කෝටි කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒකට අපිට විශේෂයෙන්ම මේ වගේ තැනට ඇවිල්ලා සීළු වැඩ බහා තබලා අතක් උඩ අතක් තියාගෙන අත් දෙක වහගෙන හුස්ම දිහා බලනකොට තමයි තේරෙන්නේ මේකේ මෙච්චර කතන්දරයක් තියෙනවා ඒ වගේම අපි ඊයේ කතා කරපු විදිහට වේවන්‍යම් මේ අජ්ජෝපගතෝති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කි තබ්බන් කියලා මේ රට්ටු කරන নানা ආකාර දේවල් වෙනුවට අපි සිව්පසය බොහෝම ඡාම් ස්වභාවයට විවරණ විවරණ කරනවා අපි වර්ණ වෛවර්ණ කරනවා වෙනුවට ඉතින් එතකොට අපිට පේනවා අපේ ජීවිතය හරි සරලයි අපේ ජීවිතය හරි ඍජුයි ඒතර ගිහි ඇත්ත වඳින මට්ටමට එනවා. අපේ මේ විවරණ අඩුවීම. ඉතින් ඒ වර්ණය විවරණය කියන ಪದේ කියනකොට අපි ඊයේ ගොඩක් කලකට පදේ අර්ථ තේරුවේ අපි චීවර පින්න පාත තේනාස ගිලම්පත කියන මේ සිව් පසය සම්බන්ධයෙන් ඒ ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා පැවිදි කරනකොට ඒ හරි හතුරුයි ඒ ස්වාමීන් වහන්සේට කුලදරුවන් පැවිදි කිරීම පැවිදි කරුවට පස්සේ කියනවා එක නමකට බණ ටිකක් කියන්නේ කියලා. මේ දැන් පැවිදි කරපු ගමන්. ආයක නමක් බණ ටිකක් කියන. කියන්නේ කාටද තමන්ගේ අම්මට තාත්තටයි. ඒ පැවිදි වෙච්ච අයගේ දෙමාපියන්. එතකොට කියනවා දැන් ඉස්සරලා නම් කියන්නේ මෙහෙ එන්න බත් කන්න කියලා. දැන් කියන්නේ වඩින්න වළඳන්න කියලා. මේ වෙනස තේරුම් ගන්න කියනවා. මේක ආශ්චර්ය ධර්මයක් මේ ලෝකේ. ඉස්සර නම කියලා කතා කරන්නේ අලුත් නමක් දෙනවා. මේ නමෙන් කතා කරලා වඩින්න වළඳන්න කියනවා. ඉන්නේ ඒ විදිහට වෙනසක් ඇති වෙනවා අපි අර අයිවර්ණ ගතියෙන් අයින් වෙලා අපි ස්වභාවයට එනකොට. ඒ වගේම අර්ථයක් තියෙනවා තවත් එකක් අපි සරුවචනාංශේ වැඩ හිටපු කාලේ ඉන්දියාවේ ඔය බ්‍රාහ්මණ ශස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍රවණ වෛශ්‍රම කියලා කුල හතරක් තිබුණා. ඒ කුල හතරේ පුදුමාකාර වෙනසක් තිබ්බා. ඒ ඔක්කොම මන්ත්‍ර ජප කිරිලි ඔක්කොම ටික උසස්ම කුලයේ බ්‍රාහ්මණ අයට විතරයි. රාජ්‍ය තන්ත්‍රය ශස්ත්‍රීය වංශයට. ගොවිතැන සහ බිස්නස් ව්‍යාපාර ඔක්කොම ශුද්‍ර වෛශ්‍ය වංශයේ තිබුණේ ඒ කට්ටියගේ ඔය බැසිකලි කැසිකලි හොදන එක රෙදි පෙරදි හොදන එක ඒ වැඩ. ඉතින් ඒ නිසා ඒ පන්ති වල තිබුණු ඒ කුල ભેදය ඉතාමත්ම බරපතල ආර්ථික පන්ති හදලා තිබුණා. ඒක ආශ්‍යා කරේ සාමාන්‍ය තියෙන එකක්. ඉතින් සාරුවච්චන් වහන්සේ සාරුඤ්‍යතාඥයන් පුවට ලැබුවට පස්සේ කොයි කුලෙන් පැවිදි වුණත් පූජනීය මට්ටමටපත් වෙනවා. ඒකට කියනවා සාමාන්‍ය ඵල කියලා. ශ්‍රමණ භවයේ ඇති ඵලයක් තමයි අපි පටන් ගන්නකොට කොහේ හිටියත් පැවිදි වුණාට පස්සේ අපි විවරණ වුණාට පස්සේ ඔක්කොටම අර පැරණ තිබුණු කුල කතාවල් නැහැ. ඉතින් අජාසත් රජතුමා තමන්ගේ පීතෘ ඝාතයෙන් ඝාතනෙන් පස්සේ රජකම ලැබලා සෑහෙන සංවේගයටපත් වුණා. පැත්තට බැලුවා මේ හිතේ තියෙන දැවිල්ල මේ හිතේ තියෙන තැවිල්ල නැති කරන්න කාටද පුළුවන්? ඉතින් රාජ්‍ය සභාවේදී නිතරම අහනවා. ඉතින් එක එකනා එක එකනා සත්‍යාස්ත්‍රුරංගේ නම් කියනවා. අපේ නායකයට පුළුවන් එන්න යන්න මං කියලා දෙන්න. ඉතින් මේ හාමුදුරු මේ අජාසත් රජු හොඳ මොළ කාර්යය. ඉතියා කතා කරනවා එක්කෙනෙක්වත් උත්තර එයා ඒ රාජ්‍ය රෝග වචන කියනවා ලැබු ගැන අහනකොට දෙල් ගැන කතා කරන්නේ. හැම ශාස්ත්‍රුන් වහන්සේනමක්ම ලැබු ගැන අහනකොට දෙල් ගැන කතා කරන්නේ. කවදාකවත් ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් සාදස්තක රාජ්‍ය සභාවේදී කියනවා මගේ රාජ්‍යයේ මෙච්චර ඉන්නවා ශාස්ත්‍රුර කවුරක්වත් නැහැ කියලා. ඒකට ජීවකයා පත් වෙලාමයි තන ළඟදී රාජ්‍ය සභාවේ ඉඳලා කියනවා මට දෙන්න පුළුවන් සරුවචන් වහන්සේ ඊට පස්සේ කියනවා ඔක්කොම ලගාවට ගිහිලා තිනවා හරියන්නේ නැහැ. නෑ මටත් අවස්ථාවක් දෙන්න කියලා අඬ ගහන ගිහිල්ලා හරි බය හිතෙනවා රජුරෝ ඇතුළට යනකොට මොකද මුළු කැලේම නිස්සද්දයි රතෙන් බහැලා පයින් ගිහිල්ලා කැලේ ඇතුළේ යනකොට රජුරන්ට හිතෙනවා මාව වට කරලා මරණ තමයි හදන්නේ කියලා ඊට පස්සේ ජීවකට තරවටු කරනවා ජීවක කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ ඒක නිසා මේ රාජ්‍ය උදහසට ලක් වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ කියනවා කෑ ගහන්න එපා තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම පහනක්පත් වෙන තැනක් ඇදී එතන සරුවචනන්සේ වැඩ ඉන්නවා කිය. බලනකොට ගහක් ගහක් ගානේ සංඝයා වාඩිලා භාවනා කරනවා. සරුවචනන්සේ ළඟට ගිහිල්ලා කතා කරලා අහනවා මට මේ පැවිද්දේ තියෙන අත්දැකිය හැකි ප්‍රයෝජන කියන්නේ කියලා. සාමාන්‍ය ඵල. සරුවචනන්සේ සඳහන් කළා කියනවා රජුවන්ට ඔබතුමා ළඟ වැඩ කරපු පහත් කුලයේ කෙනෙක් සේවකෙක් ඔබතුමාට කලින් නැගිටලා වැඩ කරලා හැන්දෑනකම් වැඩ කරලා බත් වැටු ලැබලා කටයුතු කරනවා මේ කෙනාට යම් හේකින් මේ ගත කරන ජීවිතය ගැන කලකිරිලා පැවිද්දක් ලබන්න හිතෙනවා. ඒකල ඔබතුමා ළඟට ඇවිල්ලා අහනවා. දෙවනාංශ මට නිදහස දෙන්න මට පැවිදෙන්න ඕනේ කිය. අපි හිතමු ඔබතුමා අවසර දුන්නා. දැන් ඒකේ නම ළඟට ඇවිල්ලා පැවිදිලා ඉනකොට ඉස්සර ඒකේ න ඔබතුමාට වඳින්න ඕනේ. රාජකාරියට දැන් මොකද වෙන්නේ කියලා. මම වඳිනවා. ඒ තමයි පැවිද්දේ ඵලය. සාමාන්‍ය ඵල. ඒක නිසා අර තිබුණු කුල මේකෙන් අයින් වෙලා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා පැවිදුණාට පස්සේ ඔක්කොම බුදුමාකාර තලයකටපත් වෙනවා. අද ඊට පස්සේ දෙවෙනි පදේ තියෙන්නේ පරපටිපත්තාමේ ජීවිකාති පබ්බජිතේන අභින්නම් පච්චවේකිතබ්බ. අපි හිතන්නේ අපි තාමත්ම කුලවන්ත ධනවන්ත උගත් තැනකින් ඇවිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ ඒ පැවිද්දට කොහොමඩක්වත් කුලමදේ, ධනමදේ, තරුණමදේ, යොබ්බනමදේ, ආරෝග්‍යමදේ එනවනේ. ඒ උනාට සරුවචන්සේ ස්නාන් කළා තියෙනවා පාත්‍රය ගනින් පින්න වාතේ ඵලයක්. මම මේ ජීවත් වෙන්නේ අනුන් තම්බලා දෙන බතේ. කවුරු හරි උඹට සිවුරක් පූජා කරයි. වඩා හොඳයි කුණු වලින් අහුලා ගත්තා පාන්තකුලේ කවුරු හරි උඹට ගෙවල් පූජා කරයි. වඩා හොඳයි ගහක් මුල වඩා හොඳයි ගල් වෙනක. මොන බෙහෙත් පිළිකර පූජා කරත් පූතිමුත්ත බෙසජ්ජේ හොඳයි. කියලා තමන් ඒ අනුන් දෙන යැපෙන ජීවිතේ ගත වෙච්චාම අර මද යොබ්බන මද තරුණ මද එතන බෞසුත මද නිරෝගී මද මොකක්වත්ම නැතුව බහින්න ඕනේ බිමන. ඉතින් ඒක අත්‍යවශ්‍යයි මේ සතියට. සතිය වඩන කෙනා නිතරම ආධුනික මනසක් තියාගෙන ඉන්න ඕන කියලා තමයි ලොකු සාංශික කියන්නේ. ලොකු සාංශිකට දීපු වචනේ තමයි ත්‍රිපිටකයෙන් අරගෙන ආධිකම්මික විපස්සක. අපි නිතරම පොඩි දරුවෙක් වගේ අනුන් අනුන් මත රඳා පවතින ජීවිතයක් අපි ළඟ තියෙන නිසා අපට ඒ සිව්පසේ සපේන කෙනාට නීති දාන්න යන්න බෑ. එහෙම නැත්නම් බලපෑම් කරන්න බෑ. ඒ නිසා මේ පරපටිබද්ධ භාවය පුළුවන් වෙයිද කියලා හිතනද මේ බටහිර රටක මිනිස්සෙගේ සතුටට බලපාන ප්‍රධාන දෙයක් කියලා උගන්වන්නේ. කද්දාවත් බෑ. ඒකෙදී පරපටිබද්ධ භාවය කියලා කියන්නේ ගැති භාවයක් කිය. දැන් සිංගප්පූරුගේ රටකට ගිහිල්ලා පින්නපාතේ ගියොත් කෙලින්ම හිරේට දාන. තහනම් සිංගමණ යහ තහනම්. නිසා පින්නපාත බෑ. ඇමරිකාවෙත් බෑ. අපි කවුරු හරි කිව්වොත් මේ නේද උත්තරම ප්‍රතිපදාව පින්නපැති කියලා මෙහෙ එව්ව බෑ. මොකද ඒක මේ සමාජයේ ඊටාම පහත් තත්ත්වයක් තියෙන. ඒ වගේම අපේ ගෙදර මඟුල් ගෙදරක් තියෙනවා කියලා අල්ලපු ගෙදර මිනිස්සුන්ට එන්න කියලා කිව්වොත් කැම ටිකක් ගන්න ඒගොල්ලෝ කවදාකවත් කැමති වෙන්නේ ඒ කාගෙන් හරි යමක් ඉල්ලගෙන කනවයි කිව්වම ඒගොල්ලන්ට හරිම ලැජ්ජයි. ඒකෝ ඒ පිටරටවල තියෙන විශාල පාටි තියෙනවා මහා ලොකු පාටි ලොකු හෝල් එකක් ගන්න කරනවා. හැබැයි පාටියට කියලා වාඩි වුණාට පස්සේ ගෙන්නගෙන කන දෙයට Taman තල්ලි ගෙවන්න ඕන. දැන් අපි නම් ගියාම ඉතින් බඩ බොක්ක දිගේ ඇරෙන්න කාලනේ එන්නේ. ඒ ඉතින් ඒකනේ පාටි යන්නේ. ඒ බෑ. තමයි ඒකට සල්ලි ගෙවන්න ඕනේ. මොකද මේ පරපටිබද්ධ භාවයේ ඒ ආර්ථික ක්‍රමේදී දැන් මේ පවතින බටහිර ආර්ථික ක්‍රමයේ ඉතාම නිඳිත තැන. ඒතකොට සරුවච්චන්හන්සේ රජ කුලේ ඉපදිලා බැහැලා බිමට පාත්‍රය අරගෙන ඇවිදිනකොට ඒක බොහොම ලස්සනට කියන ඔය ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සරුවච්චන්හන්සේ ගිහිකේ අතහැරලා අවුරුදු 6ක දුෂ්කර ක්‍රියා කරලා ඊට පස්සේ 7 වෙනි අවුරුද්දේ තමයි කිඹුල්වත්පුරයට වඩින්නේ පණිවිඩ 10කට පස්සේ. සුද්ධෝදන රජුරෝ අන්තිමට ඒ කාල මේ ඇමතිවරයා යවලා පණිවිඩය යනකම් යන යන කට්ටිය පැවිදි වෙනවා රහත් වෙනවා අබහුව වෙන්නේ නැහැ. මෙයා විතරක් කියනවා මට පැවිදෙන්න අවසර දෙනවා නම් ගන්නම් පණිවිඩය කියන්න කියලා. පැවිදිලා රහත් වෙලා බුද්ධ ජනසට ආර්දනා කරනවා. ඉතින් බුද්ධ ජනන්සේ කොච්චර දෝ කාලයක් ගව් ගණන් ගෙවාගෙන පයින් එනවා. ඇවිල්ලා නිග්‍රෝධාරාමේ වැඩ ඉන්නවා. 12000ක් සංඝයා. ශිෂ්‍ය පිරිස. උදේ පාන්දර නැගිටලා පහුවෙන්ද බලනවා කෝ අපිට දැහැටි. කෝ අපිට උණු වතුර, කෝ අපිට ඇල් වතුර, කෝ අපිට දත් බෙහෙත් මොකක්වත්ම නැහැ. දැන් මේ 12000කට කවුද කණ්ඩ දෙන්නේ? දැන් මේ මගේ ආරාධනාවට රජම පියමා රජුරු ආරාධනා කරලා මාලිගාවට ඇවිල්ලා ගමට ඇවිල්ලා ඉන්නවා. රජුරුවන්ගෙන් කිසිම ආරාධනාවක් නැහැ. ප්‍රතිවේක්ෂා කරලා බැලුවා පෙරබුදුවරු කොහොමද වැඩ කරේ කියලා. පෙරබුදුවරු කිරුවේ කෙපිලි වලින් පින්න පාත වඩන එක. බුදුරජාණන්සේ කාටවත් කිව්වේ නැහැ දෙවුර වහගන්න පාත්‍රය හොදාගන්න එන්නේ මගේ පිටිපස්සේ කියලා. දෙවුර වහගත්ත පාත්‍ර ගත්ත වැඩිය ඉස්සරහා. ඉතින් ඔක්කොමලා දැන් වඩිනවා. ඉතින් පින්නපාත කරන 12000 පින්නපාත කරනවා කියන දේශයක් නෙවෙයි නගරයක් වුණාට අන්තිමට මාලිගාව තියෙන වීදියට ගියා. ගියාට පස්සේ තමයි දැක්කේ යසෝදරාව දකින්නකොටම අඳුරගත්තා. ඒකලා හිතාගත්තා මොන්න තරම් ලැජ්ජාවක්ද මේ කරන්නේ. යුව රජ තනතුර හම්බ වෙච්ච කෙනා ඒ රාජමාලිගාව තියෙන වීදියේ හිඟා කනවා. ගිහිල්ලා පියම රජුරණ සුද්ධෝදන රජුරණ කියනකොට සුද්ධෝදන රජුරණට උඩට ඇඳගන්න වෙලාවක් මතක නැති වුණා. උඩට සලුවක් නැතුව තමයි පාරට බහැලා ශාප කරන්න පටන් ගත්තේ හත් දෙයනේ මේ මොකද්ද කරන වැඩේ ඇයි මෙහෙම නිග්‍රහ කරන්නේ? ඊට පස්සේ බුදුරජාණන් කිව්වා නෑ මහරජා අපි කුලවංශේ පවත්තරනවායි කිය. මොන කුලවංශයක්ද අපේ කුලවංශේ කවුද මෙහෙම හිඟා කෑවේ? නෑ නෑ අපි මේ ඔය ඔය කියන්නේ රාජසම්මත මහාවංශේ අපේ තියෙන ආර්ය වංශේ. අපේ ඉන්නේ පරිපටි පරපටිවද්ද ජීවිත ඒ වුණාට ඒක විශාල ලැජ්ජාවක් වඩින්න මාලිකාවට බෑ. අද දවසේ වැඩ ඉවරයි. අද දවසේ පින්නපාත ඉවරයි. හෙට හෙට කරන්න. ඉතින් ඊට පස්සේ ඒ ආමන්ත්‍රණය කරන වෙලාවේ රජුරවඬ මේක ආර්ය වංශය කියලා මේ ආර්ය වචනේ ඇහෙනකොට උඩුකයෙහි ඇඳුමක් නැතුව වීදියේදී සෝවන් උනේ. ඒ ඒ ඒ ආමන්ත්‍රණයේදී මේ පරපටිබද්ධ භාවයේ තියෙන වටිනකම ඒක කියනවා සාමාන්‍යයෙන් හොඳ පවුලක දරුවන් අපේක්ෂා කරන පවුලක කොල්ලෙක් ඉපදුණයි කියලා හිතමු මුණුපුර මේ හාපුරාවට ඒ කොල්ලා ඉපදුනාට පස්සේ පොඩි එකා ඉපදුනාට පස්සේ ඌ මේ අම්මයි තාත්තයි ගෙදර තියෙන වස්තු සේරම වශයෙන් පවත්නෝනේ. ඌ එකපාරක් ඇඬුවොත් අම්මා රස්සාව වෙන්නේ නැතුව ගෙදර ඉන්න ඕනේ. රෑඬුවොත් අම්මා නැගිටලා එන්න ඕනේ. ඌගේ අර පරපටිබද්ද භාවයේ කොච්චර පාවිච්චි කරනවද කියනවා අම්මා මාස 3ක් නිවාඩු දාගෙන ගෙදර ඉන්නවා. ඒකට කියනවා ඌට වසවත්තියයි කියලා. ඕඩ කෙනෙක් වශයෙන් පවත්න්න ඕනේ ඌට මැස්සෙක්වත් එලව ගන්න බෑ. කිරිත් නැහැ. තල්ලිත් අතේ නැහැ. උගේ අර තියෙන මේ පරපටිබද්ධ භාවයේ තියෙන ගැම්ම කොච්චරද කියනවනම් අම්මයි තාත්තයි දෙන්න ඒ දරුවා යම් කිසි මට්ටමට එනකන් සියල්ල කැප කරනවා ලක්ෂ ගාණයකට කරන්න බැරි වැඩක්. අන්න ඒකෙදී තියෙන මේ පැවිද්දෙක් විසින් කටයුතු දේ පරපටිබද්ධ භාවයේ කල්පනා කරලා බලනකොට මේක මේ අපේ සරුවචනංශේ මතු කරලා ගත්තට මේක දිගටම පැවිතිලා ආපු වංශයක් නැත්නම් ආර්ය වංශයක්. ඉතින් මම විනය ඉගෙන ගන්න කාලේ මේ එහා කන්දේ හිටියව ග්‍රීක හාමුදුරුවෝ ඥානදර්ශන ස්වාමීන් වහන්සේ. ඉතින් ගියාට පස්සේ මම ටිකක් ඔය කොහොමඩක්වත් ටිකක් සුකෝපභෝගී කෑ ගහනවා. ඉතින් ඉන්ද්‍ර සංවරන් එහෙම ටිකක් අඩුයි මගේ. ඉතින් හැමදාම රණ්ඩු හැමදාම බයිනවා මට. මේ කොච්චර කෙරුවක්වත් මේ චාරයක් නැහැ කියලා. ඉතින් මං කියන ඉතින් මෙහෙමවත් මජ්ජසෝන්ත අවුරුදු 36 දී පැවිදුනේ. එතකම්ම තන්නේ ගිහි ප්‍රතිපත්තිනේ ගිහි ආකල්ප වැඩ තියෙන ඉතින් මේ වගේ ඉන්නවට අනුකම්පා කරලා කියලා දෙන්නේ කියලා මතක් කරලා කියනවා මේ සිව්පසේ බලනකොට අපිට බුදුහාමුදුරුවෝ මේ පෙන්ලා තියෙන දේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පත කියන මේ හතර අපේ සිවුරක් අමතක වෙලා බාරයින් වැටලා තිබුණා කියන්නේ කවදාකවත් ගියේ කොරකම් කරන්නේ නැහැ. ගියකට වැඩක් නැහැ ඒකේ. ගියට ඕනෙලා තියෙන්නේ ගිහි ඇඳුම්. අපි එක මේ කවුරු හරි දීපු කහට සිවුරක්. පාත්‍රයක් නැතුනට පාත්‍ර හොරකම් කරයිද කවුරක් හරි? හොරකම් කරන්න වැඩක් නැහැ. මොකද ඒක මේ අතපල්ලේ වැඩිච්ච එකක්. ගහක් මුල හිටියා පිටුරු ගොඩක් උඩ ඉඳගෙන අපි භාවනා කරා. අපි ගියාට පස්සේ අරක නැති වෙයි මේක නැති වෙයි කියලා අපිට හොයන්න දෙයක් ඇත්තේ නැහැ. පූතිමුත්ත බේසජ්ජේ අයිතිවාසිකම් කියන්න කවුරුත් නැහැ. ඒ නිසා මේ භික්ෂුවක් පරිහරණය කරන දේ ගිහියෙකුට ඇති වැඩක් නැහැ. ඒ තරම අපි අනුන් අපට දෙන පිටිකට පාවිච්චි කරන නිසා ඒවට මොකද්ද ධර්ම ආරක්ෂාවක් තියෙනවා. ඒ වෙනුවට අපි ගිහි පිටිකර අපි ගත්තොත් ඉතින් ඊට පස්සේ හොරකම් පටන් අරගන්නවා. කවුරු හරි ඇවිල්ලා එව්වට අයිතිවාසිකම් කියන්න පටන් අරගන්නවා. නමුත් මේ පරපටිබද්ධ භාවයේ කවුරු හරි දෙන මේ බුදුහාමුදුරේ පූජා කරපු ඒ අඤ්ඤෝමේ ආකප්පෝ ඊගාවට එන එක අපි ඊයේ කතා කරපු විදිහට වේවන්‍යමී අච්චුපගතෝ කියන එකේදී පැහැදිලිව පේනවා. අපි අනුන් මත රඳා පවතින දෙයක් ඒක නිසා සමහර විතක සරුවචනාංශේ දේශනා කරනවා සංඝයා වහන්සේලාට පරදත්තූප ජීවි പ്രേතනිකායින જાතියක් කියලා. ඒ කියනකොට න්යා හිත කීරි ගහනවා. අපි පරදත්තූප ජීවි പ്രേතනිකායේ ඉන්නේ කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ මේ බමුණෙක් පිළිබඳව නිවන් දකින්න පින් තියෙන බව දැනගෙන ඒ ගෙදෙට්ට යනවා. ඒ බමුණ අන්තිම දුප්පත්. මේ දුප්පත් බැමිණි බත් ටිකක් උයා ගන්නවා දෙන්නට යන්තම් ඇති. ඉතින් මේ බමුණ නිතරම මගේ අනුන්ගේ සපතුක බලනවා. ඉතින් බමුණට කැම ටික කවනවා බැමිණි. බමුණ ගේ එළිය බලන ඉඳගෙන ඉන්නවා. බැමිණි නෑ බමුණ ගේ පැත්ත බලන ඉන්නවා. බැමිණි එළිය පැත්ත බලාගෙන ඉන්නවා. ටිකක් වෙලා යනකොට බුදුරජාණන්සේ ඇවිල්ලා හිට ගන්නවා ගේ ඉස්සරහින් පින්න පාත්. දැන් බැමිණි දන්නවා කොහොමඩක් පිටක්වත් දෙන්න බෑ. දුන්නොත් දෙන්නට බඩ පුරව ගන්න බෑ. හැබැයි බමුණ දැක්කොත් බමුණ වහාම දෙන්න කියනවා. ඒක නිසා බමුණට උඩින් බුදුරජාණන් වහන්සේ කියන යනවා යන්න කියලා. බුදුරජාණන් ඉංගියක් කරනවා පින්නපැති නෑ අද යන්නේ කියලා. බමුණත් බුදුහාම කියන යන්නේ නෑ කියලා. ඔළුවෙන් විකාර කරලා බෙන්න යන්නේ නෑ. ඊට පස්සේ ආයෙසරයක් බැමිණි කියන බුදුරජාණන් වහන්සේට යන්න කියලා. දැන් මේ බිමේ ඉන්න බමුණ දැක්කොත් කතාව අනිත් පැත්ත හැරෙන්න නිසා බුදුහාමස කියන යන්නේ නෑ කියලා. ඒකෝට බැමිණිට hina යනවා. hina යනකොට බමුණ බලනවා මේ මනුස්සයා hina වෙන්නේ කියලා හැරලා බලන බුදුරජාණන්සි බවුන විජහාට ගිහිල්ලා අර ඉතුරු වෙච්ච බත් ටික අරන් ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න මෙතන තියෙන්නේ අනබු බත් ටිකක් ඒක අපි සාමාන්‍ය කාටවත් දෙන්නේ නැහැ හැබැයි මින් එපිට මොකක්වත් මයි ළඟ නැහැ හැබැයි මේක ඔබ වහන්සේ බාර ගන්නවා නම් මට එච්චර සැපක් නැහැ සතුටක් නැහැ මේ වළඳලා ඉතුරුෙච්චි අනපු නැති බත් ටික දෙන්නද කියලා බුදුන් කියන කිසි ප්‍රශ්නයක් නැහැ 100%ක්ම දානේ සිද්ධ නේ වුණාට ස්වාමීන් වහන්සේ ඒ ගණ්ඩ බලඳන්න ගත්ත පත එහෙම නැත්නම් ඉඳුල් ටිකක් දෙනවයි කියන එක ගැළපෙන්නේ නෑ අපි ඇවිල්ලා පරදත්ත උපජීවි ප්‍රේතනිකායේ අපි ওই දෙන දේ තමයි අරගෙන බලඳන්න කියලා අර ඇති වෙච්ච සතුටට බමුණට බණ ටිකක් කිව්වට පස්සේ බමුණ සෝවන් වෙනවා ඒක නිසා අද සංඝ සමාජයේ තියෙන මේ ආරවුල එහෙම නැත්නම් සංඝ සභාවේ තියෙන අද මේ ගැටුම දිහා බැලුවොත් අපි ළඟ තියෙන පරපටිබද්ධ ගැත්තේ නැතුව අපි নানা ආකාර ක්‍රම වලින් මදය සහ පමාදය ඇති කරගෙන තියෙනවා. දැන් මදය සහ පමාදය ඇති වෙන්නේ අපේ වචන කියන අරක්කු බිව්වොත්නේ. රා බිව්වොත්නේ. මදයට සහ පමාදයට මත වෙන නමුත් ආෝග්‍ය මදය, යොබ්බන මදය, තරුණ මදය, බෞසුත මදය ධනමදය මේ හැම දෙයකින්ම අපේ සතියට කෙනෙහිල්ලක් වෙනවා අප්‍රමාදයට කෙනෙහිල්ලක් වෙනවා. අපි අරක්කු බොන කෙනාට නම් බයියන. එයා මදේ නිසා පමාදයට හේතු වෙලා ඉන්නේ කියලා. නමුත් භික්ෂුවක් ගත්තොත් භික්ෂුව මදේටපත් වෙන්නේ මධ්‍යසාරෙන් විතරක් නෙවෙයි. විශේෂයෙන්ම සප්ප්‍රිස සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සරුවචන් වහන්සේ යම් කිසි කෙනෙක් ගීගේ අතහැරියාට පස්සේ ඒක නා නිකමට හරි හිතනවනම් මං ඇවිල්ලා උසස් කුලයක කෙනෙක් අනික් ගොල්ලෝ ඔක්කොම නිකන් මේ දානේ නැති නිසා ඇවිල්ලා පැවිදිච්ච කට්ටිය මේ කණ්ඩ හොයාගෙන ආපු කට්ටිය මම එහෙම නෑ මම උසස් කුලේ කියලා යා ඒක කියාපානෝ නම් බුදුදහස කියනවා උසස් කුලයේ අසපුරුෂයෙක් කියලා යාට උසස් කුලයේ අසපුරුෂය මොකද මේ කුලය කවදාහකත් කෙලස් කපන්න උදව් වෙන්නේ නෑ ඒ මැදිවට යාට ධර්ම කතිකත්වයේ තියෙනවා එයා හිතනවා අනික් කට්ටියට බණ කියන්න බෑ මට වගේ මට ලස්සන බණ කියන්න පුළුවන්. ඒ නිසා අනික් කට්ටියට මට පහත් මම උසස් කියලා අනික් කට්ටිය පහත් කළා සලකනවා නම් කියලා තියෙනවා ධම්ම කතික සත්පුරුෂෙක් කියලා. විනයදර සීලවන්ත හැම තැනම පාවිච්චි කරනවා. ඒ තමයි මේ පරපටිබද්ධ භාවය අරගෙන නිහතමානී භාවය අරගෙන ඍජු භාවයේ තියාන හිටියානම් බුදුජානනාංශයේ දීපු ආදර්ශයත් එක්ක ඒක කිසිසේත්ම පැවිද්දට කැළලක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට මදය ප්‍රමාදයේ වෙනුවට අප්‍රමාදයේ විනෙමට මදය එන්න පුළුවන්කම රාශියක් තියෙනවා. ඒක තමයි අපි ලාභ සත්කාර සම්මාන සිලෝක විශේෂයි ප්‍රවේශම් වෙන්න ඕන. ඒකදී ලස්සන මතයක් බුදුජානනාංශගේ හෙලිකිරීමක් තියෙනවා. විනය අටුවා විනය වේරංජ කාණ්ඩේ සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ සංයුතනිකායේ සඳහන් වෙලා තියෙනවා මේ පැවිද්දන්ට තියෙනවා ආසවට්ටහනීය ධර්ම කියලා හතරක්. ඒ ආසවට්ටානිය ධර්ම කරන්න ගියොත් එයා එකතන කරකැවෙන්න පටන් ගන්නවා. ප්‍රගමනයක් එන්නේ සීල සමාධි ප්‍රඥා විචේ ප්‍රගමනයක් එන්නේ එකක් තමයි බහුසුත භාවය. බහුසුත භාවයේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒක මදයකට අහු වුණොත් ඒ වෙලත් ඒක මාන්නයකට අහු වුණොත් ඒ නිසාම යා මම උසස් අනිත්‍ය පහත් කියලා හිතාගෙන ඒකට මේ Tamange උසස් භාවයේ සහ අනුන්ගේ පහත් භාවයේ පැවිද්දට හරීම පිළිලයක්. ඒ නිසා එයාගේ ශික්ෂා පැත්තෙන් පිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ වස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ කියන්නේ චිර රාත්‍රඥ වෙන්න වෙන්න කෙනෙකුට ওই මාන්නකාරකම එන්නේ ඉඳී තියෙනවා. ඒක අපි පැවිදි වුණාට පස්සේ මට මතකයි මම පළවෙනි සැරේ පළවෙනි උපසම්පදායේ පළවෙනි වුණාට පස්සේ ලොකු සංසේ ගාට අපි පැවිදිච්ච උපසම්පදාවිච්ච තුන්දෙනාම ගිහලා අඳුකුරු පෙට්ටි පිටි දීලා වැන්දා. ඊට පස්සේ මොකද කියලා ඊට පස්සේ අපි ගියා සාන්ත අපිට අද වෙනකොට අවුරුද්දක් සම්පූර්ණයි. ඊට පස්සේ ගාන නම ඕකේ ඉච්චර ලොකු දෙයක් නෙවෙයි. ඔන්න ඔය නියතමානිකම අවුරුදු 20 පැන්නට පස්සේ තියාගෙන හිටියොත් නම් වටිනාකමක් තියෙනවා. පළවෙනි අවුරුද්දේදී නෙවෙයි. ඒ වගේ චිරරාත්‍රඥ භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටහණීය ධර්මයක් වෙනවා මෙට්ටහි වෙන ධර්ම වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙන්න වැඩි වෙන්න මෙට්ටහි වෙනවා කියලා වචන කියන්නේ ආසවට්ටහණීය කියන වචනේ තමයි බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ. ඒ වගේම ශිෂ්‍ය ගෝල බාල පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න. ඉතින් පැවිදි වෙනකොට අපි ඇත්තටම බලාපොරොත්තු වෙන හොඳ බස්කාරම් පිරිච්ච පෞසුද භාවයේ ඇති පස් තියෙන ශිෂ්‍යෝ ඇති ලාභ සත්කාර තියෙන සංඝයා වහන්සේටමක් වෙන්න තමයි සංඝයාගේ පැත්තෙන් බලන්නේ. නමුත් එතකොට වෙන්නේ අර පරපටිබද්ධ භාවයේ වෙනුවට ඒ Taman ළඟ තියෙන මේ පුළුවන්කාරකම් දක්ෂකම් නිසා සීල ශික්ෂාවට යට වෙන්න පුළුවන් ගතිය, සමාධි ශික්ෂාවට යට වෙන්න පුළුවන් ගතිය, ප්‍රඥා ශික්ෂාවට යට වෙන්න පුළුවන් ගතිය නැති වෙලා යනවා. ඒක නිසා මේ වැඩමුළුවටත් මටත් වැඩිය වස්තින ස්වාමීන් වහන්සේලා හතර නමක් වැඩ ඉනවා කිව්වට පස්සේ මට හිතුණා අනේ මොන තරම් අපි අගේ කරන්න ඕනේද එහෙම ස්වාමීන් වහන්සේ නමකට මේ දවස් දෙකක් තුනක් හතරක් වෙන් කරනවා කියන කාටත් නමාරුයි. නමුත් ඒ වගේ වැඩිමහල් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ වගේ තැනකදී මේ නිහතමානී භාවයේ පෙන්නනවා නම් ඒක අපිට සල්ලි දීලා කරන්න පුළුවන් දෙයක්වත් බලපෑමකින් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. එතකොට මෙහි ආවට පස්සේ මෙහි තියෙන ක්‍රමයට හැඩ ගැහෙනවයි කියලා කියන්නේ පැවිද්දෙකුට විතරයි වැඩේ කරන්න පුළුවන්. වෙන කාටවත් කරන්න බෑ මොකද හැම වෙලාවෙම අපි අර තියෙන මාන්නකාරකම් නැත්නම් මම මගේ දේෙන් යැපෙන මිනිහෙක් මට කාටවත් බය වෙන්න ඕනේ නැහැ කියන ගතිය තියෙන තාක්කල් අර මෙත්ත හිවීම කියන එහෙම නැත්නම් මේ ආසවට්ටහණීය ගතිය එනවා. තමන් උසස් අනික් අය පහත් කියන ගතිය. ඉතින් ඒක නැති කරගන්න නැතිකන අපි ඔක්කොම සමාන බව පෙන්වන්න සරුවචාන්සිගේ දේශනා ඒ විතරක් නෙවෙයි සරුවචාන්සිගේ ක්‍රියාකාරකම් දිහා බලනකොට ඒ ගල්දුවේ පිට පඬිසාංශ කියනවා අත්තවුරුදු සාමණේර කෙනෙක් අත්තවුරුදු සාමණේර කෙනෙක් රහත් වෙන්න පුළුවන්. නමුත් එයා උපසම්පදා වෙච්චි පු탁ජන හාමුදුරන්ට වඳින්න ඕන. ඒක තමයි මේ සීලේ තියෙන වෙනස. ඒ නිසා කාටවත් අල්ලන්න බෑ හොයන්න බෑ මෙච්චර සංඝයනවා කවුරු රහත්ලා ඉන්නද කවුරු සෝවන් වෙලා ඉන්නද කියන්න බෑ. ඒක බලපාන්නේ අපේ මේ වස්පිලිවලට වස්පිලිවල වෙනමයි. අපි ඔක්කොම අනුමත රඳලා පළලා තියෙන වැඩිම කාලයක් සිවුර දරපු කෙනා වැඩිම කාර්යයක් සිල් අරගෙන පාවිච්චි කරපු එකන පූජනීය තත්ත්වයටපත් වෙනවා. මෙන්න මෙතන තියෙන මේ නිහතමානී ගතිය අපට භාවනාවේදී වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඇත්තටම මූල කර්මස්ථාන ප්‍රධාන තැනක් දෙනවා. අපි ඉඳගත්තාන් පස්සේ දන්නවා අපි වැඩි කොට සලකන්න ඕන කරලා තියෙන්නේ තමන් ආනාපානෙත් එක්ක කරනවා ආනාපාන එක හරියට උත්සව ශාලාවකට එන ප්‍රධාන අමුත්තා වගේ. නමුත් අනික ඔක්කොම 아무තොත් එදාට උත්සවයට එනවනම් සද්දත් ඇහෙනවා, වේදනත් දැනෙනවා, හිතවිලිත් එනවා, নানা ප්‍රකාර දේවල් එනකොට අපි අර මූල කර්මස්ථානියම තිබිය යුතු වෙන මොනක්වත් නොතිබිය යුතු කියන අර දැඩි මතධාරී වුණොත් අපි හැමදාම භාවනා පිළිබඳ චෝදනා කරනවා. මේ ඔක්කොටම සමසේ සලකන්න පටන් අරගන්න රහත් වෙන්න ඕන. ඉතින් අපි කවදද මේ දෙක අතර තාරාතිරම් බලන තැනක ඉඳලා රහත් වෙන තැනකට ගිහිල්ලා මේ දෙකම සමයි. බර පිට අරමුණක් ආවත් මූල කර්මස්ථානයව සමයි කියන එක වෙනස දකින්න කෙනා වෙනස නොදකින්න තැනට යන ගමනේදී මේ නිහතමානී ගතිය මේ කියන මේ අහිංසක ගතිය පුදුමාකාර වටිනාකමක් තියෙනවා. මෙන්න මේක කොයි අරමුණටත් විරුද්ධ වෙන්න එපා. මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියලා හිතන්න යන්න එපා. එන අරමුණු විශේෂයි අඩු ගාණයකට එන්න දෙන්න. අන්නේ එන්න දීම සඳහා නිතරම ආධුනික මනසක් තියාගන්න. ඒක සඳහා නිතරම මාන්නකාර කරන්නේ නැතුව එහෙම නැත්නම් ඔලමුල වෙන්නේ නැතුව එහෙම නැත්නම් නියතමානී ගතිය වැඩ කටයුතු කරනවා නම් ඒ එනේන අරමුණ මොකද්ද කියලා කියන්න පුළුවන් ගතියක් නියතමානී මනසට තියෙනවා. එnde ඉස්සෙල්ලම මට මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියලා ඔලොමල වුණා නම් කියන කතාවේ පැහැදිලිවම පේනවා මෙයා පූර්ව නිගමනයක් ඇතුව භාවනා කරන්න කියලා. මේක බුද්ධම ලස්සන විදියට පේනවා අවුරුදු 6 7 ළමයින්ට භාවනා උගන්නලා ඒ කට්ටියට කිව්වොත් මේ භාවනා කරන්න ගිහිල්ලා මොනවත් කරන්නේ නැතුව ඉඳලා වෙන්නේ මොකද්ද කියලා කියන්න කිව්වොත් කිසිම පැකිලීමක් නැහැ මොකද ඒගොල්ලෝ ගාව මාන්නකාරකමක් නැහැ හරිම නියතමානී. ඉදිරිපත් කරනවා ඉදිරිපත් කිරිල්ලක් කිසිසේත්ම අර කාවයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ මේ කාවයි කියලා ආඩම්බර වෙන්නෙත් නැහැ. අන්නේ ගතිය එන දේ එන විදියට දකින්න තියෙන මේ නිහතමානී ගතිය මට ඉස්සල්ලාම කියලා දුන්නේ 77 78 විතර මේ සතිය කියන චෛතසිකයේ තියෙන මේ අපි නිහතමානී කරන වැඩේ. ඒ ඒ සතියේ තියෙන කොයි අරමුණට සමසේ බලලා තමයි දන්නා මේක මූල කර්මත්තාන කියලා. මේක මූල කර්මස්ථාන නෙවෙයි කියලා. නමුත් ඒවා එනකොට කඩාපනින්න එපා. ප්‍රතික්‍රියා කරන්න එපා කියනකොට මට තේරෙනවා මේක මා පුදුමාකාර ආගමක් නෙවෙයි පුදුමාකාර මනසට එකතු කරගත යුතු නිහතමානී ගතියක් කියලා. ඉතින් මේක ගොඩාක් කලනකම් මගේ හිතේ වැඩ කරා. ඒ වැඩ කරපු නිසා ගිහි ජීවිතේ ඉන්න කාලේ හෝ පැවිදි වෙච්ච මුල් කාලේ හෝ මයි කෙරේ මොන දෙයක් ආවත් මා ළඟට ජයක් ආවත් පරාජයක් ආවත් මේ සැලෙන ගතියක් එනවා නමුත් සැලුනොත් සතිය නෑ මේකට නොසැලී ඉන්න පුළුවන් ගතිය. ඒ නිහතමානී ගතිය බලනකොට බටහිර ලෝකේ සතිය ගුණයේ විදිහට හඳුනන්නේ ඒක විතරමයි. සතිය හඳුන්ලා දෙන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ choiceless awareness කියලා. කිසිම වර්ග ભેදකින් තොරව එන දෙයට ඉඩ අරින්නේ. මේකට විතර මේ කෙලෙස් බය නැ මොනවා කටක්වත්. භාවනා කරගෙන යනකොට මේම විය යුතුයි මේක නොවිය යුතුයි කියන එක අපේ හිතට වැටලා තියෙන වැරදි අදහසක් කියලා මම කියනවා. නමුත් භාවනා කරනකොට කරනකොට කමඨාන් සුද්ධ කරනකොට සුද්ධ කරනකොට මේ පරිපටපද්ද ජීවිතින් ඇති කරගත් මේ නිහතමානීකමකින් යුක්තව තමන්ට එන දේ මේකයි කියලා වර්ග ભેදයකින්තරව පූර්ණ නිගමනයකින්තරව වාර්තා කරන්න පුළුවන් නම් භාවනාවේ 50% කියවයි. අපිට වාර්තා කරන්න බැරි පූර්ව නිගමන වගේක් තියෙනවා. ඒ පූර්ව නිගමනට හේතුව ඔලොමලකම. ඔලොමලකම නිසාම මානසික ආතතියක් එනවා. භාවනා කරනකොට වේදනාවක් එන්න එන්න බෑ. මම භාවනා කරන නිසා වේදනාව එන්න බෑ. ඉතින් එහෙම නීතියක් නෑනේ වේදනාව කියන එක ශරීරේ ඕන වෙලාවක එනවා. මම භාවනා කරන නිසා මීයෝ කෑ ගහන්න බෑ. එහෙම බෑනේ මීයෝ කෑ ගහනවා. ඉතින් ගැහැටිනේ. මම භාවනා කරන නිසා හිතවිලි එන්න බෑ. හිතීතුරට පොරොප්ප ගහන්න බෑනේ කාටවත්. පුළුවන් නම් අපි කවදා හරි කමට අනුසුද්ධ කරන මේ සද්ද තියෙද්දි වේදනා තියෙද්දි හිතීතුරදී මම ඉඳගෙන ඉන්න බව දන්නවා. එහෙනම් දැන් පුළු පුළුවන් වෙලාවේ මට අවශ්‍ය නම් ආනපනේ බලන්න පුළුවන්. <clears throat> පිම්බීම හැකිලින් බලන්න පුළුවන්. මෙව්වා මේන බාධා ඇහිදල් සහිතයි. එක දිගට තාප්පයක් බැඳ වගේ නෑ. මෙව්වා අතරින් පුළු පුළුවන් වෙලා ආවේ මම මගේ මූල කර්මස්ථානේ සාක්ෂාත් කර ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව බලනවා කියලා බැලුවොත් බලන්න පුරුදු වුණොත් ඒකට අවශ්‍ය කරන්නා වූ නිහතමානීකම අවශ්‍ය කරන්නා වූ පූර්ව නිගමන නැතිවතිය අවශ්‍ය කරන්නා වූ මේ මේ අහිංසකකම సౌందර්යය අතින් කියලා නිම කරන්න බැරි ගතියක්. හරීම సౌందర్యාත්මක දෙයක් තමයි අපි අහිංසක වෙන එක. අපේ අහිංසකම උප්පත්ති අපිට හම්බෙච්ච යායාදයක්. මේ අතරමඟදී අපි මේ මම මගේ කියාගෙන මම හම්බ කරගත්ත දේවල් වලින් කියන පරපටිබද්ධ නැහැ මමයි අයිතිකාරයා කියන දේ ආපු ගමන් අර අහිංසකම නැති වෙනවා. ඉතින් ඒක ਸਰුවචනාංශේ රාහුල පුංචි හාමුදුරුවන්ට කියලා දීපු පාඩම් වලින් පේනවා රාහුල පුංචි හාමුදුරන්ගේ අපච්චි බුදු හාමුදුරුව. උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අඬ ගහගෙන ඇවිල්ලා පැවිදි කරේ. එනිසා ඒ පුංචි ආමතුරන්ට ඕනි තරම් මාන්නකාර වෙන්න පුළුවන්. මගේ තාත්තා තමයි බුදුහාමුදුරු. මගේ උපාධ්‍යයන් නැති රහතන් මේ සාරිපුත්‍ර ස්වාමීන් කවුද මට උගන්වන්න දෙන්නේ. මොකද හැමදාම උදේ වැලිමලුව අතු ගාලා වැලි දෝතක් අරගෙන උඩ දාලා මට අද මේ තරම් උපදේශ ප්‍රදේශයක් ලැබේවා කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්නයි කිව්වා. මොකද හැම වෙලාවෙම මට උපදෙස් ලැබුණොත් කවුරු හරි මන් දිහා බැලලා මට උපදේශයක් දෙන්න පුළුවන් නම් ඒක මුළු ශාසනයේ තියෙන උපරිම සැපයි. බ්‍රහ්ම දණ්ඩේ පැනවොත් ශාසනයේ මරණ දණ්ඩනේ. කවුරු හරි මං කෙරේ මගේ තියෙන ඔලොමල ගතියක් දැකලා ඕකට කියලා වැඩක් නැහැ. ඕක මා ඔලොමලයි කියලා ඒක හිතලා උපදේශ නොදී හිටියොත් විනාසයි. ඒ තමයි බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ වැරද්දකට මොනක් කියන්නේ. මම පැවිදිලා සුමාන දෙකක් විතර යනකම් හරිම සතුටක් මට තිබුණා. මොකද 36 දී පැවිදි වුණේ. ඒතර ටික කරදඬු ඉස්සිලානේ. ඒ ජීවුණාට සිවුර කොයි හරි වැර එල්ලිච්ච ගමන් කවුරු හරි හාමුදුරගෙන කැවිලා ඔක හදනවා. ඉතින් හරි උහුරතලයක් හිතෙනවා. දැන් මේ අලුතෙන් ඉපදිලා. දන්නේ නැහනේ සිවුරන් දින්න දන්නේ නැහැ. මම ඒ දවසක් පින්නපාත යන්න හදන ආයේදී හොන්තටම ගැටවට දාගෙන තනි උරේ ඇඳගෙන යන්න හදනකොට මට තේරෙනවා මොකක් හරි දැන් අප්සෙට්. මේ අමාරුවෙන් තමයි ගැටවටු ගන්න ගන්න හැටි. දෙවුර වහන්න ඕනේ. එතකොට එයා පැත්තේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ තිවුරු අඳිනවා. දෙවුර වහලා දැන් මම බලන විට මට වැරදිලා මොකද්ද කියලා තේරෙන්නේ බන්නකොට තනි උරේට ඇඳලා තියෙනවා. ඊට පස්සේ මං ස්වාමීන්තර කියලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ මේ ඉවුර ඇඳට දෙවුර වහලා නැහැ කියලා. ඒ නිසා hina වෙලා මට කියනවා මටත් ඕක වෙලා තියෙනවා ආයිසුදු. බැන්නේ නැහැ. ඉතින් එතකොට එනේ ඒ උන්වහන්සේගේ තියෙන නිහතමානිකම මගේ නිහතමානිකමයි දකින්නට හරීම මේ ලදරු ගතියක්. ලදරු කියන්නේ බොළඳ වෙනවා කියන එක නෙවෙයි නෝ. මම පස්සේ සුමාන දෙයක් විතර ගැලපත් එක එක්කත් මන් දිහා බලන්නේ මට උන්ලාට මන් දිවුරු අදිනවා කවුරුත් මට උපදේශ නොදී ඇරියා. මම ලොකු සාන්තිර ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මට අර ඉස්සර කවුරුත් වගේ ඇවිල්ලා මෙහෙම මෙහෙම පැවිදි වෙච්ච අලුත නාවක සාමණේරෙකුට වගේ සැලකුවා දැන් නැහැ කියලා. ඊට පස්සේ ලොකු සාන්තිපතය 10යි වෙලා. ලොකුතාන කියනවා ආයස්මතුන් ඕක උපය ගන්න ඕන දෙයක්. හැම වෙලාවෙම කවුරුවර ඇවිල්ලා මෙයා මම උපදෙස් දිය යුත්තේක් බවට උපදෙස් දෙන බවට ඒ නිහතමානීකම කියන එක උපයන ඒක බොහෝමත්ම අමාරු දෙයක්. හැම වෙලාවෙම අපි දැනගන්න ඕනේ මයි වැරද්දක් දැක්කොත් අනේ උන්වංශය මට කියාවේ. කවදාකවත් ඒකට මේ හිතනරක් වෙන දෙයක් කියන්නේ නැතු ඒ උපය ගන්න තමයි බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කිව්වේ වැලි මලුවක් වැලි දෝතක් උඩ දාලා හැමදාම මට උපදෙස් ලැබේවා කියලා. ඒ නිසා භාවනා කරගෙන යනකොට අපට යම් වෙලාවක බාධාවක් ආවයි කියලා හිතමු. කල්පනාවකින් හරි වේදනාවකින් හරි හිතවිල්ලකින් හරි ඒ එනකොටම ඒක නොආයුත්තක් කියලා හිතනවනම් එතන ඔලොමල කමක් එනවා. එතකොටම ආතතියක් එනවා. අපිට කියන්න තියෙන්නේ අපි භාවනා කරන්න කියයි කියලා ඌව නතර වෙන්නේ අපිට පුළුවන්කම තියේදී එවැනි කරදර තියේදී දී යටින් ගින්දර ගෙනියන්න වගේ මට ඊයට වැඩිය අද ඉඳගෙන ඉන්න එක වැටුණාද එහෙම නැත්නම් මට අද ඒ කරදර තියේදී පුළුවන් වෙලාවේ ආනබණ්ඩ හිත තියාගන්න පුළුවන් වුණාද නැත්නම් සක්මන් කරනකොට පියවර ගන්න වැඩි කරන්න පුළුවන් වුණාද කිව්වොත් එතන පුදුමාකාර නිහතමානිකමක් ඕනේ. අර ලැබෙන ලැබෙන ආශාස ප්‍රසආසය ලැබෙන ලැබෙන වම දකුණ මල් මාලයට මල් ලමුනන්නා වගේ එකතු වීම වැඩි වෙනවා නම් බාධක වලට කරදර කරගෙන බාධකත් එක්ක හිත නරක කරගෙන බාධක නැති වේවා කියන අදහසින් යන කෙනායි අර නිහතමානීව ඒ අල්ලපනල්ලේ මූල කර්මස්ථානයේ සාක්ෂාත් කරන එකනයි අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. ඉතින් මේක බටහිර ලෝකේ ඒ ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳව ගවේෂණ කරපු කට්ටිය හොයන්න උත්සාහ කරලා තිනවා. ඇයි සමහරෙක් මේ ඔක්කොම බාධකදීදී පුළුවන් තරම් තමන්ගේ අරමුණ සාක්ෂාත් කරනවා. සමහර කට්ටිය එනේන බාධාවට රණ්ඩු කර කර රොස්පරොස් කිය කියා මට කරන්න බෑ කියලා දඟලනවා. මේක කොහොමද වෙන්නේ කියලා. සහජාසයෙන්ම සමහරුන්ට කියපුවාම නියතමානි වෙන්න තේරෙනවා. සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. නිහතමානී වෙන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මේක ගැන කතා කරන කියනවා මේක ඇත්තටම ඥානගත වෙන එකක්ද? පුහුණුවකින් ගන්න පුළුවන් එකක්ද? අපි කියන සද්ධාවෙන් ගන්න පුළුවන් එකක්ද කියන එක හිතා ගන්නවත් බෑ කියලා. ඒක නිසා භාවනා කරන්න ගියාම කාටවත් අපි භාවනා උපදේශ නොදී ඉන්න නරකයි. කාටවත් කියන්න කරන්න තියෙන්නේ මොනවත් නොකර වාඩි වෙලා අචේතනිකව ඉඳගෙන වෙන දේ දිහා බලන්න. මොකද චේතනා කියලා කියන්නේ කර්ම. චේතනා පහල කරන්න අඩු කරන්න. චේතනා පහල වෙනවා නම් දැනගන්න අඩු කරන්න. අඩු කරලා වෙන දේ මොනවද කියලා කියන්නේ කියලා. ඒකට කියන ඕක භාවනාවක් නෙවෙයි. භාවනාව නම් දිග සමීකරණයක් කියෝකේවා ඉන්න ඕන. එනතම අමාරු සංස්කෘත පදයක් මන්ත්‍රේ වගේ ජප කරන්න ඕනේ මේ මොකුත් නැහැ. භාවනාව නෙවෙයි. ඒක කරන්න දුන්නොත් එහෙම නෑ එහෙනම් හොඳයි. එහෙනම් මේ අරහං අරහං කියන්නේ කරන්න බෑ. හිතවිලි එනවනේ. සද්ද එනවනේ වේදනා එනවනේ කියලා මොන ක්‍රමයකට හරි අපි අර සරල භාවය සරල වශයෙන් තියන්න දෙන්නේ නැතුව මේක සංකීර්ණ කරගන්න හදනවා සංකීර්ණ කරගත්තට පස්සේ ආතතිය අසහනය නැතුව බැරි දෙයක් වෙනවා ඒ නිසා වෙන ඕනෙම දෙයක් වෙන්න ආරින් අපි වාඩි වෙලා ඉන්න වෙලාවේදී වෙන දෙයක් වෙච්චාවා ඒක හොඳ නිසා නෙමෙයි මම මේ කියන්නේ පුළුවන් තරම් විවේක තැනකට යන්න ඒක හොඳයි. නමුත් ගියාට පස්සේ බාධාවක් ආවනම් බලන්න මේ බාධාව තියෙද්දිත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? මට මගේ මූල කර්මස්ථාන වරින් වර හරි යන්න පුළුවන්ද කියලා මේ බාධා මැද මූල කර්මස්ථානේ සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඒ ගතියට මම කියනවා නිහතමානීකම කියලා. ඒකට මම කියනවා අහිංසකකම කියලා. අන්නේ අහිංසක ගතිය Taman ලූල තියෙන එක ඉස්මතු වෙන තාලෙට මම ඉන්න නිසා මෙව්ව වෙන්න බෑ මෙව්ව වෙන්න බෑ කියලා රොස්පරොස් නැතුව මේ ඔක්කොම තියදී මගේ වැඩේ මට කරගෙන යන්න පුළුවන් කියන හැකියාවට අපි කියනවා සක්කෝ කියලා. හැකි සංඥාව කියලා. බුදුරජාණන් වහන්සේ කර්ණිමිත සූත්‍රයේ දේශනා කරනවා කරණීයං අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසබෙච්ච. අත්ත කුසලයේ කරන එක සාක්ෂාත් කරන්නේ පිණිස යන්නේ සාන්ත පදයක් ළඟා වීම සඳහා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් සක්කෝ පළවෙනිම ගුණේ හැකි සංඥාව තියෙනවා. උජුච සූජුච උජසූජචේ පස්සේ සක්කෝ ඒ නිසා නිස්සාරණවනේ ප්‍රසිද්ධ වචනයක් තමයි මේ හැකි සංඥාව කියන වචනේ. සද්ද බැඳගත් මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. වේදනාව ටිකක් තියෙද්දි මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. හිතවිලි ආවත් නැත්තම් හොඳයි. තිබුණත් මට දැනගන්න පුළුවන් කියලා මේ මේ බාධක කරදර වලට වැඩිය ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් සතිය අති ප්‍රබලයි. ආන්න එක ඇදහින්න ආපු දවසේ දැනගන්න ආපු දවසේ අපිට තේරෙනවා තද්ද බාධා නැතුව මේක කරන්න බෑ. පුළුවන් තරම් අඩු කරලා පටන් අරගන්න. නමුත් ඒ තියෙද්දිත් මට මම මේ මොහොත දැන් ඉන්නවා. මම නැහැරලා නැහැ. නිින්ද ගිහලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනගැනීමේ ශක්තිය පිළිබඳව යන්න නම් අරවට හැප්පෙන්නේ නැතුව අරවට උරුට්ටු වෙන්නේ නැතුව ඒ යන ගතිය නෝන්ජල්කමක් වගේ පේන. ඒ වෙයි නැමිලා යනවා. ඉතින් කියනවා සෙන් බුද්ධ ආගමේ මේ වගේ මහා කැලේක يعني මේකේ පාරවල් ටිකයි තියෙන්නේ අනික හරි ඔක්කොම ලන්දනේ තියෙන්නේ. මේක හරහා හමුදාවේ සේනාංකයක් යන්න බෑ. හමුදා සේනාංකයක් ගන්න මෙච්චර ඉඩ ඕනේ left right එකේ යන්න තියෙනවනේ පිරිසුදු භූමිය. නමුත් හුලඟකට යන්න පුළුවන්. මොකද හුලඟ බොහොම නැමිලා යනවා. ගලක් තිබුණොත් උඩින් යනවා, ගහක් තිබුණොත් පැත්තෙන් යනවා, උණ ගහක් තිබුණොත් නමාගෙන යනවා. හුලඟ යනවා දන්නෙත් නැහැ. මොකද හුලඟ හරීම නිහතමානී. හමුදා සේනාංකයකට යන්න බෑ. ඒ නිසා අපි ළඟ මොන හරි ඔලමුලක් නමක් තිබුණොත් අපිට යමක් විනිවිද යෑමේ ශක්තිය නැති වෙනවා. විනිවිද යෑමේ ශක්තිය ඇති වෙන අපි නම්‍යශීලී බව කියලා එකක් තියෙනවා. කම්මඤ්ඤතා මුදුතා කියලා ಗುಣ වර්ගයක් තියෙනවා. අන්න ඒ වයිදී නැමිලා යන ගතිය උගන්නන දෙකයි මේ ලෝකේ තියෙන්නේ මහානකමයි බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි. අනිත් හැම තැනකදීම ඔලමුල වෙනවා ඒ ඒ ශිල්පී ඉගෙන ගන්නකොට. මේ දෙකේදී නෑ. මේ පැවිද්දේදී නෑ. කොච්චර උසස් වුණත් මොන තරම් ಗುಣ තිබ්බත් ಗುಣ වසාගෙන ජීවත් වෙනවා. ස්කවුටින් වලත් ඒ වගේ. ගර්ල් ගයිඩ් ඒ දෙකේදීම තියෙන තැනට හැඩ ගැහිලා ජීවත් වෙනවා මිසක්කා කවදාකවත් යමක් අපේක්ෂා කරන්නේ ආන්නේ ගතියට එන්න දැනගන්න ඕනේ මේ ලොකු දාන්තයක ලියන පොතේ තියෙන තැනින් පටන් ගන්න දන්න තැනින් පටන් ගන්න. අපි ගොත් එමෙ නෑ මට භාවනා කරන්න බෑ සද්ද තියෙනවනම් සද්ද තියෙන තැන් වල භාවනා කරන්න බෑ. එහෙම නෑ මෙන්න කරලා බලන්න. තියෙන තැනින් පටන් ගන්න. පටන් ගන්න යනකොට ටික ටික ටික ටික මේකට එන්න පටන් ගන්න. මම ඉස්සල්ලාම මේ පැවිදි වෙලා මං හිතාගෙන එළියට යන්නෙම නැහැ කියලා. බුදුම ආසාවක් තිබුණා කැලේ ඉන්න. නමුත් ඒක දවසක් රෑ 10 විතර පණිඩියක් ආවා ලොකු සංසිත උපස්ථානය කරන කවුරක්වත් නැහැ යන්නේ කියලා. ඉතින් ඒක ලොකු දෙයක් නික හරියට මාලිගාවේ ওই බත හම්බුණා වගේ. ඉතින් මං ගිහිල්ලා හිටියා ඉන්නකොට එහා පැත්තේ පාර ඒකේ කන්ටේනරුත් යනවා වාහනත් යනවා දඩ බඩ දඩ බඩ සද්දේ. එතනින් ගියාම ඌෂ්ණ ඒ වැඩ වෙලාවකුත් නැහැ මං කරන්නේ දවල් දාන ඉවරලා ලොකු සංසි පොඩ්ඩක් සැතපෙන වෙලාවේදී අර බුදුගේ ඇතුළට ගිහිල්ලා මම පුළුවන් තරම් උත්සාහ කරනවා භාවනා කරනවා වගේ කරන්න. ඒක ඌස්නයි ෆෑන් එකත් කටකටස් කටකටස් කටකටස් ගන්නවා. රස්නියයි. එතෙන්ද උපස්ථාන ආපු ආමුරු කෙනෙක් ආයසුතුම් බොරුවනේ කරන්නේ ඔතන. මොන භාවනාවද උතන කරන්න පුළුවන්. ගිහින් පුළුවන් තැනක භාවනා කරනවා. ඉතින් මම මොනවාක්වත් කියන්නේ සෝ බල කර්මණේටි ඇත්ත තමයි. ඒ හාමුදුරු කියන කතාවත් ඇත්ත. මොකද සද්ද නැත්තම් මට නිින්ද යනවා ඒ වෙලාව. සද්ද තියෙන නිසා ඔය කට කටස් කාගෙන ඉන්නවා. හැබැයි මොනව වෙනවද කියලා මම දන්නේ ඊට පස්සේ දවස් ගානකට පස්සේ උපස්ථාන කරලා මම මෙතන මේ උඩට ගියා. යනකොට මට තේරෙනවා මේ කැලේක තියෙන නිස්සද්ද භාවය. මට ඉස්සර එක තේරෙලා තිබුණේ නැහැ. අර නගරෙදී ඒකේ තියෙන නැතිකම අනිත් පැත්ත රස්නිය වාහන සද්ද ඔක්කොම තියෙනකොට මට තියෙනවා මේක ඇතුළට එනකොට මට විශේෂ වටිනාකමක් දැන් පේනවා නිස්සද්ද භාවයේ ඊට පස්සේ අර හමුතු දැක්කට පස්සේ කිව්වා මම ඔබ වහන්සේට මට එදා උත්තර දෙන්න බැරි වුණා. එදා බාධා මැද භාවනා කරපු මට අද බාධාව නැති තැන භාවනාවට වඩා සිත් ගන්න අසුළු බව දැක්කේ අත්දැකීමෙන්. එදා මම නොකර හිටියනම් මේකේ තියෙන අර නිස්සද්ද භාවය හෝ ඒ විවේකී මට තේරෙන්නේ නැහැ. ඒ නිසා එතනදි කරන්න. එතනදි මහා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න පුළුවන් යාන්තම් මං අඩු ගන්න පැයක් ඉඳගෙන හිටියා. එහෙනම් මං මිනිස්සු අතර මැද හරි කමන්නේ සක්මන් ටිකක් කරා කියලා දැනගත්තොත් අර නිසි ස්ථානේ ලැබෙනකොට විවේකී ස්ථාන ලැබෙනකොට හොඳට කැපිලා පේනවා. අතන කරපු නිසා මේක වැටහෙනවායි කියලා. ඉතින් ඒක නිසා කියනවා සාමාන්‍යයෙන් භවනා ජීවිතයක් ගොඩ ගන්නකොට තමන්ට හොඳම වෙලාවක් තියෙනනේ භවනාවේ. මගේ ජීවිතේ මට තියෙන උදේ දානේ දවල් දානේ අතර. මට ඒක ඒක මේ ඉන්න කාලේ කවදාකවත් මට විඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. උදේ දානේ ගත්ත ගම වැඩ පටන් ගත්තාම දවල් දාන ඉවරනකම් මම උඩ ඈ එන වැඩ කොටසක් කරනවා. හැන්දෑවේ මෙතන ආපුවා මෙතන මට පොඩ්ඩක් වාඩි වෙන්න හරි හම්බ වෙන්නේ. බුරුම ගියාට පස්සේ මට හම්බුණා උදේ පින්නපාත කරලා ආවට පස්සේ ආයේ දවල් 10 11 වෙනකම් මොකක්වත් නැහැ. සක්විති රජුමා වගේ. අර උදේ තියෙන ගැම්ම මේ නැතිකමයි ඒ ඇතිකමයි අතර සාපේක්ෂව මේ ලැබුණ දේ අගේ කරන්න පුළුවන් වෙන්නේ අර කරදර තියේදී ලැබිච්ච දේනේ. ලබාව පුළුවන් හැටියට එපා. බබා හම්බ වෙන්න වෙන මොනව කරන්නේ? භාවනා කරලා පුරුදු වුණා නම් ඒකට තියෙන නිහතමානීකම නිසා යම් වෙලාවක සත්පුරුෂ සංසේවන ලැබිච්චා යම් වෙලාවක මේ පිම්බුමකටපත් වුණාට පස්සේ පුදුමාකාර පිපීමක් එන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනා නොකරන තියෙන බාධා හොයන්න යන ගතිය අපේ තියෙන ඔලොමලකමක් කියලා දැනගෙන ඒ තියෙද්දි බාධාව තියෙද්දි කොච්චරක් දුරට මට පීවර කීයක් තියන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? එහෙම නැත්නම් හුස්ම කීයක් බලන්න පුළුවන්ද කියන එක බලන්න අවශ්‍ය කරන ගුණයට මම කියනවා නිහතමානීකම කියලා. එහෙම නැත්නම් තව ලස්සන වචනයක් කියනවා මම කියනවා අහිංසකකම්. පුළුවන් විදිහට කරා. කරගෙන යන ගිය දවසේ ව නැති වෙලා වෙනකොට අරකටත් එක්ක ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ නියතමානී ගතිය සහ අහිංසකකම මම ගිහිල්ලා තියෙන විශ්වවිද්‍යාල වලටත් හැම කිසිම තැනක කවම දාකවත් උගන්වන්නේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ 100ට 100ක්ම මාන්නක්කාරකම උගන්වන අධ්‍යාපන ආයතන ඒක නිසා අධ්‍යාපන ආයතන වල විතරමයි උපරිම බෙලි කැපිලි තියෙන්නේ. නිකන් සිස්කාල කපලා දානවා කොහෙන් ගියාද දන්නේ නැහැ. මොකද ඒ තරම්ම උරුට්ටුව තියෙන්නේ. බෞද්ධ භික්ෂූන්ගේ භාවනා මේ උගන්වන දැනුත් එච්චරයි. ගිහියන්ගේ දැනුත් එච්චරයි. ඉතින් එහෙම තැනක වුණත් Tamanට කිසි බාධාවක් එන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කුට්ටි කඩා ගත්තා වයි, හොරකම් කරගත්තා වයි, කරන දෙයක් කරද්දී මම මගේ වැඩේ කරගන්නවා කියන ඒ අහිංසකකමට යන්න උපරිම ශක්තිය තියෙන දෙයක් තමයි මේ කහසිවුර. අපි යනකොට අපිට අපි හිඟා කාලා ජීවත් වෙන්නේ. අපි පරදත්ත උපජීවි ප්‍රේතනිකායේ ඉන්නේ. කවුරු හරි දුන්නොත් හොඳයි. බුදුරජාණන්සේ කියනවා අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති උබයේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති ගහක් ළඟට යනවා පළතුරක් ඇති කියලා හිතාගෙන නමුත් ඒක කන්නේ නෙවෙයි පළතුරු නෑ ලැබුණොත් හොඳයි අලත්තන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති නැත්තම් ඉතින් මොනව කරන්නේ ඒත් හොඳයි උබයේනේව සෝතාදී දෙකේදිම පළතුරු ලැබුණත් නැතත් ඔය තාදී ගුණය පෙන්නනවා රුක්කංග ප්‍රතිවද්දති ගහට බනින්නයි මං එනකොට gedi හදලා තියපන් කියලා. ඉදවල තියපන් කියලා. තිබුණොත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. ඒක කියනවා බින්දපාත පාත්‍රණ ගියක් ඉස්සරහා ගියාම කවුරු රැවිලා බුරියානි ටිකක් පීට්සා ටිකක් බෙදනනම් හොඳයි. කවුද නරකයි කියන්නේ කවුරු හරි කිව්වොත් අද මොකුත් නැහැ සෝන්ස කියලා හොඳයි. වෙන මොනවා කියන්නේ? ඕම කරන්න පුළුවන් ජොබ් එකක් වෙනකෝ හරි දැකලා තියෙනවා. ගෙදරක් ගෙදරට ගියාම අච්චම්බන්දේ කිව්වනම් ලොකු සතුටක් ඇති වෙනවා. අනේ ගෙදර මොකුත් නැහැ. කවදාකවත් බනින්න බෑ. එහෙම නැතු හොඳටම ගෙදර හදෝ රසම සොලක් ගෙනලා බෙදනවා. මොනක්වත් කියන්න බෑ. අන්නේ ගතිය අපි අනුන්ගේ යැපෙනකොට අර හිඟන්නන්ට කොහෙන්ද උණුපත් දින දේ කාපා. දුන්න දෙයක් කව කා කපුවා තෝපන රගම් කපුවා කියලා කතාවක් තියෙනවා පරණ. මහානකමේ තියෙන අන්නේ ගතිය පුරුදු කරනවා නම් ඒක පේන සමාජික ලකුණක් විදිහට මේ ශිවපසේ සම්බන්ධයෙන් ලැබිච්ච යමකින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේ චීවර මහාර්යවන්ත ශික්ෂාපදයේ තියෙන සන්තුට්ඨෝ හෝති iterator චීවරේ. සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේ. සන්තුට්ඨෝ හෝති iterator සේනාසනේ. සන්තුට්ඨෝ හෝති iterator භාවනාරාමතායේ. මෙච්චරමයි නිවන කියන්නේ කියලා මං කියනවා. මේන් එහාට මොනම නිවනක්වත් නැහැ. ලදයම් සිවුරකින් සතුට වෙන්න දන්නවනම් එයින් එහාට ලදයම් පිණ්ඩපාතකින් සතුට වෙන්න දන්නවනම් ඉන් එහාට ලදයන් තේනාසනයකින් සතුට වෙන්න දන්නවනම් ඉන් එහාට කද්දාකවත් නිවනක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පින්ඩපාත කිව්වට පස්සේ තේන මේ බේතත්‍ය පරික්කාර ගැන කතා කරන්නේ බේතත්‍ය පරික්කාර පින්ඩපාතේ දාලා කතා කරන්නේ මෙන්න මේ ශාත්‍රය දන්නවනම් ලදයම් දෙකකින් සතුටු වෙන පරපටිපද ජීවිතේ ඒ කෙනාට අර්ථිය කියන චෛතසිකේ කවදාවත් බලපාන්නේ නැහැ කියලා තියෙනවා දසමාරසේනාවේ පළවෙනියට කියන්නේ කාමාතේ පටමා තේරා ဒုတိ ය අරති උච්චති කියලා කියනවා අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම කියලා තමයි සම්ප්‍රදාන කූලව පෙන්වන්නේ. කුසලයක් අධි කුසලයක් තියෙනකොට සාමාන්‍ය මනුස්සයා කුසලයේ බාර ගන්නව අධි කුසලයේ පැත්තකට දානවා. ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට හොඳ දෙයක් සහ වඩා හොඳ දෙයක් කියන දෙකම දුන්නොත් මානවයා හොඳ දේ බාර ගන්නවා වඩා හොඳ දේ අයාලේ යනවා. ඒ නිසා යා වඩා හොඳ දේ නැතිවීමට හේතුව වඩා හොඳ දේ නොලැබීමට තියෙන කාලකන්නිකම තමයි තමන්ගේ හොඳකම. අපි ළඟ යම් හොඳක් තියෙනවා නම් ඒ හොඳ නිසා අපිට කතාර ගන්න බැරි නිසා අපි අධි කුසලයට යන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඕනම වෙලාවක භාවනා කරනකොට එහෙම නැත්නම් අපි වතපුර වතපිලිවෙත කරන වෙලාවක මහානකම කරන වෙලාවේ ඕනම වෙලාවක මේ ඥානවන්තයාට තේරෙනවා මේක හොඳයි මේක වඩා හොඳයි අන්නේ වඩා හොඳට යන්න ඕනම දෙයක් කැප කරන්න. ඒක ටිකක් කැපී පේන්න කියන්නේ මෙහෙමයි. නිකන් සාමාන්‍ය බෞද්ධ නොවන කෙනෙකුටත් කියනවා ලෝකේ හොඳ නරක කියලා දෙයක් තියෙනවා. මේ ඉන්න පිරිස ඔක්කොටම තේරෙනවා හොඳ නරක දේ නරකත ඇල්ලා හොඳ ගන්න. ඒකේ මේ ඉන්න හැම කෙනෙක්ම උපේලා තියෙන දෙයක්. හැම කෙනෙක්ම ඒකට දක්ෂ වෙලා තියෙනවා. නමුත් මේ ඉන්න කට්ටියට තේරෙන්නේ නැහැ සමහරලාට මේ හොඳ දේත් එකම වඩා හොඳ දේ කියලා එකක් තියෙනවා. අපි වඩා හොඳ දේට යන්න බයයි. ඒ මොකද Taman උපයාගත්ත හොඳ දේට තියෙන කෑදරකම නිසා. එනිසා අපේ දියුණුව බාධා වෙන්නේ අපේ තියෙන හොඳ ටික. නියතමානී වුණාට පස්සේ තේරෙනවා මං නරක අතහැරලා හොඳ ගත්තා. දැන් හොඳ අතහැරලා වඩා හොඳට යනවා. ඒක තමයි ආදි කුසලයේ කියන්නේ. ඒකට බුදුහාමුදුර අපිට උපදෙස් දෙන්නේ නැහැ. ඒකට තමන්ම දැනගන්න ඕනේ හොඳ නරක දෙකෙන් හොඳ දේ තෝරගන්න මට යම් ස්ථානෝචිත ප්‍රඥාවක් තිබුණා නැත්නම් සම්පජඤ්ඤයක් තිබුණා නම් හැම වෙලාවෙම බලන්න ඕනේ වඩා හොඳ දේ කියන විකල්පිකුත් මෙතන තියෙනවා. නැත්නම් අදි කුසල කියන එක. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. අන්න ඒක එනකොට පස්ස ගහන ගතියට තමයි අරතිය කියලා කියන්නේ. හොඳයි වඩා හොඳයි දීපුවම අපි දන්න හොඳේ නතර වෙනවා. අදි කුසලයට යන්නේ ඒකට හේතුව අපි ළඟ තියෙන මේ ලද දෙයින් සතුටු වීම නැත්නම් පරපටිබද්ධ ජීවිතය කියනට නිහතමානීකම පුරුදු වෙලා නැත්නම් ඒ කියන්නේ හොත්තටම හිත වැඩිලා තියෙන්න ඕනේ. ඇටුවම් බහලා තියෙනවා. ඒකට තේරෙනවා ඔක්කොම බලබලා වඩා හොඳ දේ දකින්නකොට දෙසරයක් කල්පනා කරන්නේ හොඳටත් ඉක්මවල වඩා හොඳ දෙයට යනවා. ඒකට කියනවා ඕපනයික කියලා බුදුජානනාංශගේ ධර්මයේ තියෙන එක ගුණයක් තමයි ධර්මයේ හැම වෙලාවෙම හොඳ දේෙන් වඩා හොඳට දේට තල්ලු කරනවා. සත්පුරුෂයන්ට යොමු කරනවා. සද්ධර්මයට යොමු කරනවා. විවේකයට යොමු කරනවා. හුදේකලාවට යොමු කරනවා. ඉතින් අපි ඒක දැක දැකත් අර දන්න කියන කට්ටියත් එක්කම ඉන්න දන්න හොඳත් එක්ක ගත කරනවා නම් මේ දන්නකම නිසා අපිට හැම වෙලාවකම ක්ෂණ සම්පත්තිය පැනලා යනවා. ඒකට කියනවා මේ ආවස්තික වටිනාකම කියලා. අන්නේ ආවස්තික වටිනාකම හොයාගෙන වඩා හොඳ දෙයට යන්න නම් එයා දැනගන්න ඕනේ මම ලැබිච්ච දේ අනුව හැඩ ගැහෙනවා මිසක්කා මම අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියන ඔලොමොල ගති නැති කරගන්න ඕනේ කරන එක ගුණයක් තමයි ඔය පරපටිපද්ද ජීවිතයක් මම ගත කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අදි කුසලයට නැමියාවක් තියෙන්න ඕනේ. ඒ සඳහා මේ කරන කැපකිරීම පැවිද්ද ජීවිතේ විතර. එහෙම නැත්නම් මේ බුදුජානක දීලා තියෙන ධර්ම විනය විතර නීති පද්ධතිය කොහෙවත්ම ලෝකේ නැහැ. මොකද මේක හැම පියවරක්ම හැම දෙයක්ම සාධාරණීකරණය කරලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ විනය පොත බැලුවත් මේ ධර්ම පොත බැලුවත් මෙහි හිටියා ස්වීඩන් වලින් ඇවිල්ලා පැවිදිච්ච හාමුදුර කෙනෙක්. එයා ඒ රටේ චිත්‍රපට නිෂ්පාදකෙක්. හොඳටම තරුණ වයසේ හරිම ලස්සනයි. ඉතින් ඒ ඇවිල්ලා මෙහෙට ආවෙම තට්ටේ ගාගෙන මේ නිව්සීලන්තේ නෑ. තායිලන්තේදී සිවුරු ඇරලා. ඒක ආපු ගමන්ට පැවිදෙන්න ඕන කියලා පැවිදිත් වෙලා අපිත් එක්කත් හිටියා. ඉන්න කාලේදී මම හරි ආඩම්බරෙන් මං කිව්වා මේ අපේ ආරණ්‍ය සේනාසන වල තියෙන මේ ධර්ම විනය දෙකේ වටිනා ඊරසිකව සාංශ මම ඒ රටට වෙබ්සයිට් එකක් හදලා පුළුවන් තරම් මේ තේරවාද ක්‍රමේ අනුර දෙනවා. අපේ තාත්තා ඉතාලි ජාතික. නමුත් තාත්තා කියනවා අපේ එකට වැඩිය හොඳ එකක් කතෝලික ආගමේ තියෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා මේ කට්ටියගේ තියෙනවද මේ වගේ අරණ්‍ය ප්‍රතිපදාවක් කියලා. මට වෙබ්සයිට් එක අරලා පෙන්නවා ඒගොල්ලන්ගේ අරණ්‍ය. ඔය ට්‍රැපිස් කියන නිකායේ තවත් තියෙනවා තපස්නිකා දෙකක් විතර කතෝලික ආගමේ. ඒගොල්ලෝ යම් දවසක ඒ කඳු උඩ තියෙන්නේ කවදාකවත් කාන්තාවන්ට යන්න දෙන්නේ ගියොත් මිනිහ විතරයි ගේන්න දෙන්නේ. කදාකත් එන්න දෙන්නේ ආපහු. යන්නේ කැප වෙලා. ඒ ගියාට පස්සේ කාමර දෙකයි හම්බ වෙන්නේ. ඒ කාමර දෙකේ ගත කරන්න ඕනේ වෙලාවට gediy ගන්නවා කැම ටික ගන්නවා. ඩිකටම යේසුස් වහන්සේගේ ගුණ නවගුණ වල ගණන් කර කර ගණන් කර කර ඉන්නවා. ඒ කට්ටිය කවදාකවත් කාන්තාවක් දිහා බලන්නේ කවදාකවත් මුදල් පරිහරණය කරන්නේ කවදා 12න් පස්සේ කන්නේ හැබැයි ඒගොල්ලෝ දන්නේ නැදලු ඇයි කියලා දැන් ඔබ වහන්සේලාගේ විනය පොත ලැබුණා නම් මේගොල්ලන්ට මේගොල්ලෝ දැනගනිවි මේක මේ බෞද්ධ මේ බමුණු මතයක් නෙවෙයි මේක අවබෝධ කරගත්ත සරුවච්චන් වහන්සේ නමක් දාපු නීතියක් කියලා. ඒගොල්ලෝ කෙරුවට නීති රැක්කට ඉතාමත්ම නිහතමානීව නීතිය රකිනවා. හැබැයි දන්නේ නැහැ කිය. මට එකක් කියතයි ස්වාමීන් වහන්සේ කවදාකවත් ඔබ වහන්සේලා මේගොල්ලෝ අතර ඝන දිනුවක් වෙන්නේම නැහැ. ඔබ වහන්සේලා ගාව මෙවට නීතියක් තියෙනවා මේකට විනයක් තියෙනවා ධර්මයක් තියෙනවා කියලා ඒගොල්ලන්ට යන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු ඒකට කැප වෙලා ඉන්න හැටි දැක්කොත් අව탁සීරු කරන්න එපා. ඒ තරම්ම අප කැපෙලා වැඩ කරනවා. අපිට බුදුරජාණන් වහන්සේ ඒක උගන්වලා තියෙන්නේ විනයත් ධර්මයක් දෙක ඕනෙම තැනක අන්තිම බිඳුවට යනකම් අපිට විග්‍රහ කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් තර්ක කරලා අනුමාන ඥාන දාලා බලන්න පුළුවන්. ඒ නිසා පැවිදි ජීවිතයේදී අපි ඒ නියතමානීකම අනුන් මත රැඳිලා තියෙන ගත කරන ජීවිතයක් කියන එක හිතට වද්දාගත්තොත් ඒ නම්බුවේ ජීවත් වෙන මනස හිතන අපි මේ අතපල්ලි වැටිච්ච જાතියක් කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙනවා කියලා. නමුත් ਸਰුවචාන්සේ ගත කරපු ඒ ජීවිතත් එක්ක බලනකොට ඒක ලොකුම නම්බුවක්. ඒ ඒ ක්‍රමයේදී විතරයි අබිනිෂ්ක්‍මණය කියන එක කරන්න පුළුවන්. කාමයාගෙන් වෙන්වීම කරන්න පුළුවන් වෙන්නේ අපි හැම වෙලාවෙම කවුරු හරි දෙන දෙයක ඉන්නවයි කියලා. යම් වෙලාවක අපි රුචි රුචි දේ හොයන්න ගිහිලා අපිට ඕනේ උපක්‍රම කරන්න පටන් අරගත්තොත් ඒ ඉතින් දිගටම ඉන්ද්‍රිය ඉන්ද්‍රයන් පිනවීමට තමයි යන්නේ. පරිපටිබද්ධ භාවය නිසා අපිට දිනදී අද යැපී සිටීමේදී මොලේ කවදාකවත් අර තමන්ගේ වස්තුන් හම්බ කරන කන කෙනාට වැඩිය මුළු මොලේම ක්‍රියාත්මක වෙන නියුරොබික්ස් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ දෙන දේ මම සතුට වෙන්න ඕනේ. ඒ සතුට වෙන අතරතුර මම සීල සමාධි ප්‍රඥාත් පුරන්න ඕනේ. එතකොට මොලේ වැඩ කරන්නේ Taman හම්බ කරන කන ව්‍යාපාර කරන එහෙම නැත්නම් අපි කියන මේ ඉල්ලුම සැපීම නීතියට නෙමෙයි වැඩ කරන්නේ. ඒ එතකොට විතරයි මොලේ සම්පූර්ණයෙන් වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඒක නිසා ඒ මට්ටමට එන්න පැවිදි වෙලා බෑ. උපසම්පදා වෙලත් බෑ. පස්ස අවුරුද්දක් යනකොට නවක කියන තත්වයක් හම්බ වෙනවා. අවුරුදු 10ක් යනකොට තේර කියන නම හම්බ වෙනවා. 20ක් ගියාට පස්සේ මහා තේර වෙනවා. එතකොට තමයි ස්ථාවර වෙන්නේ. මේ මානකමේ ස්ථාවරය ලබන්න මේකට තේරවාදය කියලා කියන්නේ. ස්ථාවරය ලබන්න අවුරුදු 20ක් යන වෙන කිසිම අභ්‍යාසයක් ලෝකේ නැහැ. අවුරුදු 3යි යන්නේ PhD එකක් කරන්න. අවුරුදු 20 යනකොට PhD 7ක් කරන්න පුළුවන්. ඒ නිසා තෙරුන් වහන්සේ නමකේ තියෙන වටිනාකම කොච්චරද? ඒ මුළු ජීවිතේටම ජීවත් වෙලා තියෙන කවුරු හරි දෙන දෙයකින්. හැම අවුරුදු 7කටම සැරයක් අපේ සෛල වෙනස් වෙනවා, රුධිරය වෙනස් වෙනවා. අපි අවුරුදු 7 ගියාට පස්සේ 100%ක්ම අනුන් දෙන බත් කාලා ජීවත් වෙලා තියෙන්නේ. ඒකම ඒකම සිහිපත් කරගෙන ඒ දෙන බතට පිං සිද්ධ වෙන්නත් මම මේ කන බත මේ අත්තානුවාද බයකින් පරානුවාද බයකින් නැති වෙන්න කරලිවෙලා පැවිදි මේ භාවනා කරන්න ගියොත් ඒ කිනාට පුදුම මිහිරියාවක් එන්න පටන් අර ගන්නවා අනේ මුළු ජීවිතේම මම ගත කරන්නේ පරපටිබද්ධව ඒකලිවල මම සම්පූර්ණ ඒක සීල ශික්ෂාට සමාජ ශික්ෂාට 100%ක් නැතත් එන්න එන්න වැඩි කරනවා කියන එක ඒකට කියන්නේ අතිමානුෂික ලාභ කියලා නැත්නම් ඒකට කියනවා සාමාන්‍ය ඵල කියලා ශ්‍රමණ ඵල ඉතින් මේක අත්හදා බලන්න බැරි කට්ටිය තමයි ගියෝ කියන්නේ. ඒ කට්ටිය තාම මේ පැත්තට පයින් අමාරුයි. ගොඩ ඉඳලා තමයි පීනන්නේ. අපකාතේ මනුසේසු තේජනාපාර ගාමිනෝ අථායන් ඊතරා පජා තිරමේ වාණු ධාවති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඊටාම කලාතුරකින් කෙනෙක් වතුරට බහැලා පීනනවා. මේක අමාරුයි. අනික් කට්ටිය හුඟ දෙනෙක් ගොඩ දම්බි ගහනවා. පීනන කට්ටියට උපදෙස් දෙනවා ගොඩ ඉඳගෙන. ඒක නිසා බුරුම පඬිස්සාංශ කියනවා මේ පැවිද්දක් කරන හාමුදුරු කෙනෙකුට අර දේ කරපන් අර දේ නොකරපන් කියන්න පුළුවන් මොන జగතෙත්ද ලෝකේ ඉන්නේ. අපි අරහත්තු සම්මා සම්බුදුජානන්සේ ගෝලියෝ අපි තමයි යමක් කරන්න සුදුස්සෝ. බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නවනම් කවදාකවත් බුදුහාමුදුරුවෝ ගෝලියෙකුට අර කරපන් මේ කරපන් කියන කවුරුත් අත දික් කරන්න එන එකක් නැහැ. ඒක අපි උපයන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපි මොකටද මේ වැඩේ කරන්න කියලා. ඒක නිසා ඔටුන් නොපලන් සක්විති රජවරු අපි. අපිට පුළුවන් ඕනම දෙයක් ලැබෙන දේෙන් ජීවත් වෙන එක බල දකින නිසා මම තවදුරටත් බැලේක් නෙවෙයි කියලා සරුවත්ඥාන්සේ සඳහන් කරනවා. ඒ ධානිය ගෝපාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නිල්තන සොයා වනේ තැන් තැන ඇවිදින මුවපව්වේ කුසේ මම කිසි කෙනෙකුට බැල මෙහෙකම් කරන්නේ නැතුව මම මගේ බහනකම කරනවා. ඒකට මේ මොවාගේ තියෙන අර වනයේට බැඳෙන්නේ නැති ගතියක් තියෙනවානේ. නිල්තල තියෙනවා නම් එතෙන්ට යනවා. ඌ අය අතන ඉන්න ඕනේ මෙතන ඉන්න ඕනේ නැහැ. ඒ නිසා අපි කවදා හෝ මේ සිව්පසේ පිළිබඳව මේ විමුක්තිය ලබාගත් දවසේ ඒකේ ලොකු සාන්තියක් හම්බ වෙනවා බණ භාවනාවක් කරනකොට මම මේ සිව්පසේ ලබලා දෙන අයට පිම්පිරිස කෙරෙන්නත් ඕනේ. මේ සිව්පසේ දෙන්නේ කාමයේ වර්ධනය කරන්න නෙවෙයි. ඒ නිසා මම මේක උපයන්න ඕනේ කියලා ඒ දෙක අතර මේ පරපටිබද්ධ භාවයේ සහ ශ්‍රමණ ඵල සීල සමාධි ප්‍රඥා ඵල ඒ දෙක බොහොම සමාන්තර ධර්ම දෙකක්. ඒක පුරුදු වුණොත් ඒකට යන්න පටන් අරගත්තොත් තේරෙනවා ඒ ඒ එවැනි මේ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දිහිතා කියන නම බුදුසසුනේ කියලා ආමන්ත්‍රණය කරනවා උඹ ශාක්‍ය සිංහ උඹ ශාක්‍ය දීතා මොකද හේතුව සම්පූර්ණ පරිපටිපත් ජීවිතයක් ගත කරමින් තමන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරනවා. ඉතින් එහෙම ඒ පරිපටිපත් ජීවිතේ විමුක්තිය පිණිස කටයුතු කිරීම අසුරුසනක් කෙරුවොත් ඇති කියලා බුදුහාමුදුරුවෝ කියනවා මිත්තානි සංසද සූත්‍රය. අච්චරා සංඝාත මත්තම්පි භික්කවේ මෙත්තා චිත්තෝ විතුම් භාවේය අමෝඝං රන් පිට රට්ට පින්නම් පුඤ්ජය කියලා. එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා අසුරුසනක් ගහන මට්ටමකට කරනවා නම් රට්ටු දෙන බත් කෑවට ණය නැහැ කියලා. රට්ටු දෙන පිටිපස්සේ වෙනදුවට ණය නැහැ කියලා. ඉතින් අටුවචන් වහන්සේ අහනවා මේ කියන්නේ මෛත්‍රී ධානයද කියලා. නෑ. අපි මේ බත් කාලා කරන්නේ මොකද්ද? ඒ බත් දෙන අයට මෛත්‍රී කරනවා. ඒ නිසා අසුරුසනක් ගහන ප්‍රමාණයක් හෝ මෙත්තා මෛත්‍රී භාවනා කරන්න ඊට පස්සේ බුදුනාජි කියනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි ඊතපඤ්ඤස් ඉද ඉදපඤ්ඤන්ත පුද්ගලෝ උත්තරින් අපට විඥාතස් මේ පැවිද්ද කරන මේ ශාසනය ලැබපු කෙනා සුභය විතරක් බල්ල ජීවත් වෙන්නේ කියලා. හොඳ පැත්ත විතරක් බලලා ජීවත් වෙන්න. සුබ පරම කරගෙන ජීවත් වෙන්න. සුබ පරමාම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිය වදාමි. ඒකට නිතරම ඉන්නේ මට සිව්පස්සේ සපේන අයට මෛත්‍රී කරන ගහට කොල්ලට මෛත්‍රී කරගෙන ඉන්නේ. ඉදපඤ්ඤස පුද්ගලෝ උත්තරින් අපඩි විඥාන්ත රහත් වෙනකන් රහත් වෙනකන් මේ මෛත්‍රී චේතෝ මුත්‍ය ලබා ගන්නයි කියනවා මම ඒක පොඩ්ඩක් පොඩ්ඩක් විස්තර කරලා කියනවා තමන් ඉන්න ඉරියව්ව දන්න හැම චිත්තක්ෂණයකම තමන් තමන්ට මෛත්‍රී කරගන්න. තමන් ඉන්න ඉරියව්ව දන්නේ නැත්නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. ඒ තරම්ම ලේසි වැඩක් මේ manussකම ලැබුවට පස්සේ පැවිද්දන්න මහාන වෙන මේ භාවනා කරන අයද දවසේ කොච්චර වෙලාවක් මම මට මෛත්‍රී කර ගන්නවද කොච්චර වෙලාවක් මම සූසි වාඩි වෙලා ඉන්නවද කොච්චර වෙලාවක් මම සෑහලුවෙන් ඇවිදිනවද කොච්චර වෙලාවක් මම හිටගෙන ඉනකොට හිටගෙන ඉන බව දන්නවද කොච්චර වෙලාවක් මම නිදාගෙනකොට නිදාගෙන බව දන්නවා කියන එක වැඩෙනවනම් ඒකට කියන්න පුළුවන් මෙත්තා චේතෝ විමුක්තිය කියලා. ඊට පස්සේ තමයි අපිට පුළුවන් අනුට මෛත්‍රී කරන්න. ඒ නිසා ඒ සුභය ජීවිතයේදී අපි මෙන්න මේ සුභාකල්පයෙන් බලන්න පටන් අරගත්තොත් මේ පැවිද්දෙකුට තියෙන අවස්ථාව එහෙම නැත්නම් මේ පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට තියෙන තියෙන අවස්ථාව බුදුසසුන විතර කරන සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන උත් ඔක්කොමලා භික්ෂු කියන නමින් ආමන්ත්‍රණය කරනවා ඒ කෙනා මේ ටික දැනගෙන මේ ලැබිච්ච දේ යැපිලා ඒ කෙනාට ඒ ලැබෙන දේට ස්තුති කරගෙන මේ තුලින් මේ ලැබෙන ක්ෂණය තුලින් මේ ලැබෙන ඉඩපාඩුව තුලින් මේ සීල සමාධි ප්‍රඥා තුන වඩන්ඩ අවස්ථාව බැලුවොත් මේ සති චිත්තක්ෂණයේ සති මාත්‍රයේ තියෙන වටිනාකම තේරෙනවා. සති මාත්‍රය කියන එක නිටතරම තියෙන එකක් අපිට තියෙන එකට එළඹ වාසය කරන එක විතරයි. එහෙම නැත්නම් ඒකට අප්‍රමාද වෙන එක විතරයි. ඒ නිසා මේ දැනට මේ කරගෙන යන වැඩ තවදුරටත් උද්‍යෝගයෙන් එහෙම නැත්නම් තවදුරටත් අපි කියන උත්ප්‍රේරණයකින් යුක්තව කරගෙන යන්න අපි මේ ගත කරන පැවිදි ජීවිතය අපි මේ ගත කරන පූර්ණ කාලීන ජීවිතය ජීවිතයේ තියෙන පරපටිබද්ධ භාවය නැවත නැවත සිහි කරත්වා කියන ආමන්ත්‍රණේ නැත්නම් ආරාධනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සීල දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා